මේ පොත්වලින් මේවා උපුටාගත්තේ මම දෙයක් නෙවෙයි කියලා නොකිය කියනවා. මේ පොත්වල ආශ්‍රිත ග්‍රන්ථ මොකක්වත් නැහැ. ආශ්‍රිත ග්‍රන්ථයේ හදවතයි. ඒ අචාන්ත එංගලන්තයේ ගිහිල්ලා ධර්මයේ දේශනා කරනකොට අභිධර්මාචාර්යවරියක් බොහොම ලොකුවට අභිධර්ම දාන කෙනෙක් මේ පායෝගික බණක් කියන වෙලාවේ අභිධර්ම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ ගත් අටකම උත්තර දෙනවා. කුලෝ ඈතට දාහක දාන දේවල් මේකට වචනයක් තියෙනවා. කුකුළු ඉවතට දාන දේවල් නෙවෙයි කියලා විස්තර එකතු කරන්නේ. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ගේ ස්ථාරය, බුද්ධ දර්ශනයේ ස්ථාරය, සීල නිර්වාණය. අහ විස්තරවා අර කුකුලන් අහකදාන් කකුලිස්තර දවේකට කිරීම වගේ කියලා මේ දේශනාවේ එතන කගෙන ගද්ද ආචාන්තා දේශනා කරා. ඔක එකතු කරන්නේ කුකුල අහකදාන් කියලායි. ඉස්තර කියනවා ඉස්තර එකතු කරන්නේ නැහැ. ඊට වෙන්නේ රත්නවත් කතාවක් තියෙනවා. මේ ඒත් ඒ වගේම පොතක මට පොතේ නම මතක නැහැ. බුරුමේ ඉන්න විශාල මුසලම කන්නස්සන් ආචාර්යවරු. උන්වහන්සේ හම්බෙන්න යනවා. මේ අභිධර්ම ආචාර්යවරු. ගිහිල්ලා නම් ගුරුවරයෙක් ලොකු ගුරුවරයෙක් මහා අභිධර්ම විකාරදීයෙක් ගිහිල්ලා ඔබ වහන්සේ කන යෝගාචරණ අභිධර්ම කියලා දෙනවා ඕ මම කියලා දෙනවා මෙයාට හැදෙන්න සංතෝෂ ඔබ වහන්සේ පරිශීලනය කරනකොට මොකක්ද ඊළඟට අහනවා ප්‍රශ්න එතකොට පපුවට අත කියලා මෙහෙම බහලා හදවත් වෙන්නවා මෙන්න අභිධර්මයේ පරිශීලනය කරන පොත ඇත්ත වශයෙන්ම අපේ කතා ප්‍රකාශ කරන නිසා නෙවෙයි මේ අභිධර්මයේ අපට අත්දකින්නට පුළුවන් බලන්න අභිධර්මයේ අපි අත්දකින්නේ කොහොමද කියලා භාවනාවේ මේ දේශනාව තුළින් පවා. මා ගැන කියන්නේ මේ කාලේ මේ නිවැරදි නොමු කිරීම සඳහා කියන්නේ අපි සැලේ ඉන්නකොට අපිට මේ පිළිබඳ මේ ජල ප්‍රවාහ ගලාගෙන යනවා මහා දියයි ගලාගෙන යනවා මේ හදවත තුන මතුණා ධර්මයක්. ඒක අති වේගකාරී කොම්පියුටර් එකකට දැම්මත් ඒක රෙකෝඩ් කරන්නට බෑ. ඒ තරම් වේගවත්. ඒ තරම් ඒක අති ඒ වේගයේ කියන්නට වචනනේ ආපු ධම්මස්කන්ධයේ නියලක්ෂිතලක් කියලා මෙම කරන්නට බෑ. අපි අභිධර්මයේ පොත් කියවීමකින් නෙවෙයි. භාවනාව තුළින් අපිට ඒක අත්දකින්නට පුළුවන්, ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඉස්ස ජීවිතස්සක් මහණෙනි. උඹලා ඒ විච දුනිය අරගෙන කියන්නේ නින්දර නිවන්නට උත්සාහ කරන්න දෙපා. එහෙනම් මොකටද උත්සාහ කරන්න කියන්නේ? අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා සාක්ෂාත් කර නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා හිත දිලිගත්ත මහණෙනි හිත දින්දාන්න වෙන්නේ හිතේ දින්දල නිවන්ට උත්සාහ කරන්නේ නැතුව උත්සාහ කරන්න මේ අවබෝධන කුල චතුරාර්ය සත්‍ය නිවන අවබෝධ කිරීම සඳහා අපි ඉක්කොලේ පැත්තකින් ඉන්නවල් ඕපාර දැල්ලෙච්චි ජීවිතේ කරේ කරේ හොයන්නේ චතුරාර්ය සත්‍යනේ <laughs> අවබෝධ කරගන්න කියන්නේ මේ නිර්වාණ සත්‍යය නෙවෙයි. අර කුකුල අහකදාන දේවල් අපි කොට ගාන කොට ගාන කොට ගාන සංඥා බුදුන් වල පැටලෙනවා. අපි කියන්නේ මේක හරි දැන් මේක ගන්න එපා කියලා. ඒක නෙවෙයි අපි කියන්න අදහස් කළේ. අපි තමයි මේකට ගන්න යන කාලයෙන් ඒ කාලයේ අපතේ යනාටදී භාවනාවේ යම් කිසි ධර්මයක් අත්දකින්නට පුළුවන් නම් ඒකයි උතුම් කියන එකයි කියන්නේ. අපි මේ දේශනාවලට අභිධර්මයේ ගාන්නේ නැහැ. අපි දැන් මේ ටිකක් ගෑවා මෙතෙන්ද මොකද මේ මේ ගොල්ලෙට නැති මේ ආන්දරෝ නිකම්ම බණ කියනවා. ඒක නිසා ටිකක් වෙ ගෑවෙනවා. එතකොට මේ පිළිබඳව මේ පින්වත් අයට අහන්නට ප්‍රශ්න තියෙනවා නම් අහන්න දෙන්න. අනුපාදිත නිර්වාණතාවට විස්තර කරලා තියෙන්නේ එහෙමයි. ඉදිරිපිටේ දුක්ඛ වරාණෝති කීනාසෝ උත්සාහකතකන්නේ ඕනිත බවරෝ පරික්ෂීන බව සංයය පරික්ෂීන බව සංයෝජන සම්මදන්‍ය විමුක්තෝ හරි ඒ කියන්නේ මේ පාසේ මහණේ පහත් වෙනවා ඔක්කොම දේවල් අයින් කළා ඒක අර සාතන මහතේ විනාපණයි විස්තර කරන්නේ සම්මදන්‍ය මැනෙන් වෙන ඔක්කොම විස්තර හරි ඔහු ඕ ඒවන් සජානති ඔහු මෙහෙම දකිනවා ඉතිව සබ්බ වේදිකානි අනබිනන්දිකාදී සීති භවිස්සන්තිදී පජාන මේ සියලුම වේදනාවල් අනබිනන්දිකාදී අභිනන්දනය කළ නොකලිතිය සීති භවිස්සන්තිදී සීති භවණේ වෙනවා සීතලෙල නිවියන්මයි කියලා පජානාති දකිනවා අන්න ඒකයි මහණෙනි අනුපාශ්‍රිත නිර්වාණ ධාතුව කියන්නේ. පජානාති කියන්නේ අර නරමින් පස්සේ මේ දෙයක් වෙනවා කියලා නිකන් විශ්ලේෂණය කරන මේ සිතින් හිතාගන්න එකක් නෙවෙයි. මුලින්ම කියන්නේ. හරි. අපි මානසික හිතාගෙන වලගෙන තියෙන එකක් නෙවෙයි. අවංකවම දකින්න අත්දැකීම පදානාති කියන වචනේ විතරයි තියෙන්නේ. ඉතින් අර සියලුම වේදනා සිත්ී භවණය වෙන ආකාරයෙන් දකින්න. සියලුම සංස්කාර නිරෝධ වෙනින් දකින්න. එතකොට කෙනෙකුට මේ බලන්න මා දැකපු පොත්පත් වලින් කියවපු පොත්පත් වලින් තිබුණේ මේ පිළිබඳ එකම එකම තැනයි. සායනන්දි ගහලා තියෙන නිදි පොතක්. ඒක එක තැනක තිබුණා මේ සූත්‍ර පාඩ විස්තර කරලා මේ සූත්‍රයේ හැටියට අනුපාදේශ නිර්වාණ ධාතුව මේ ජීවිතයේ අත්දකින්නට පුළුවන් ඇත කියලා හිතෙනවා. එච්චරයි. ඒක ඉස්තිපස්යෙන් කියන්නේ. එතන පමණමයි අපි දැක්කේ සීලක පොත්පත් වලින් මේක මේ ජීවිතයේ අත්දකින්නට පුළුවන් කියන කතාව. නමුත් රාහතුණු කර්මයක සම්පූර්ණ සම්පන්නව තියෙනවා. අප මේ දේශනා මාලාව වෙන සංස්කෘතියවල ධර්ම ධර්ම දේශනා පවත්වාගෙන ඉන්නේ. ඒවාදී අප ප්‍රකාශ කරන්නේ විඥාන ප්‍රත්‍ය නාම රූපං කියන පදේ සහ විඥානන රූපව නාම රූපව කියන පදේ වලදා විස්තරය. ඒදී අපි ප්‍රකාශ කරන්නේ උත්පත්ති දැක්කන අදහස් සහ කවදාවත් වශයෙන් ඒ ධර්මයේ කෙසේ අමරේ කියනද යන පිළිබඳ පරමාර්ථ විශ්ය. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන නාම රූප පත්‍ය සලආත්මන කියන පදය අනුව පොදු ධර්ම දේශනා. මේක ප්‍රථමයෙන් මට සිතනවා මේ නාම රූප පත්‍ය විඥානන කියන එකම අරලා බුදුපියාණන් මහන්සිය විසින් වදාළ සෝස්ත්‍රයේ ඇති ඉතා රසවත් ධර්ම කොටසක් ප්‍රකාශ කිරීම සඳහා කියලා. දීපකය කියනවා මහා කරකන සූත්‍රයේ කියන සූත්‍රයක්. මේ සූත්‍රයේ දැක්වෙන්නේ විපස්සී සික්ඛේ මෙස්ස බෝසත් සංඝ කොණාමන සාස්ත්‍රික කියන බුදුරජාණන් වහන්සේලා පිළිබඳ විස්තරය. ඒ බෝසත්යන් වහන්සේලාගේ දුමාකයන් කවුද? එදින වැඩම හැටි පස්ස මහබලික් මංසල ප්‍රාස්කාර වජ්ජාසන ගත වැඩ ඉඳගෙන බුද්ධත්වයට පස්ස වූ ආකාරය එබැවින් මාර්ගකාරක ස්වාමීන් වහන්සේලා නම මේ ආදී විස්තරය මේ මහා සදාන සූත්‍රයේ දක්වනවා ඒදී එකම බුදුරජාණන් වහන්සේලා වෙන වෙන වෙනම කර්ම බුදුරජාණන් වහන්සේ වදාළ කොටගෙන අපට අදාළ කොටස විඥාන පස්සා නාම රූපං කියන කොටස. ඒ අදාළ කයන්න සමානයි අපට මෙහිදී දේශනේ ප්‍රයෝගික කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන ප්‍රශ්න කල්ප 90කට පෙරයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා. කල්පයක් කියන්නේ ඒකේ තේපාලයක් නෙවෙයි. කල්ප 90කට පෙර වැඩ සිටින ලද ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ චේතනාව පාවදායි. ඒක කියන්නේ කියන දෙයක් නෙවෙයි. එදා සංකමෝකට පෙර උන්වහන්සේගේ බෝසත් මූලයේ ලාංකිකත් අවසනාන ඒ සිතිවිලි ඔක්කොම නැතුවද මේ මොහොතම ඇතිවීමේ සංගීය. මේ පස්සේ බුදුදානන් වහන්සේ කියනවා නැති වුණා. නමුත් කල්පනාවේ පසුව අපේ බුදුදානන් වහන්සේට තේනවා එදා පරිපන්නෝකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිත වැඩිතුලේ මේ විදිහට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට ගියේ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ විද්‍ය ශක්තිය අතිශයයි. උන්වහන්සේගේ සමාධි ශක්තිය අතම තමයි. උන්වහන්සේගේ ප්‍රඥාව රක්ණයයි. එදින අත්ම සමෝ ප්‍රඥාවත්ම සමාධියකින් සහ බුද්ධ ශක්තියකින් යුතු බුදුරජාණන් වහන්සේට පැතිකම තිබුණා සංසාරෝකට පෙර ලෝකයේ පහළ වූ ඒ විපස්සී බෝසත්ඥාන වහන්සේගේ සිත කෙලෙසින් වැඩ කළාද සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර කියන එක දැනගැනීම. එදාම සත්‍යයේ බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනයක් වැඩ සිටුවා දැන් බුද්ධත්වයට සඳහා කටයුතු කරගෙන කරගෙන යන වෙලාව. මේකේ උන්වහන්සේ කල්පනා කළා මේ ලෝකයේ ඉන්න සෑම සත්‍යයකටම වාගේ ජරාවකට තියෙනවා, ව්‍යාධි දුක් ඇති වෙනවා, මරණ දුක් ඇති වෙනවා, කුමක් නිසාද මේ මරණාදී දුක් ඇතිවන්නේ? මේ ජීවන වාසයට තියෙන මේ ජාතිය නිසා, මේ විඥානය නිසා, ප්‍රතිසං විඥානය ඇතිවීම නිසා මේ දුක්ඛ සංගාරව පහළ වෙනවා. ඒක හේතු බලනකොට පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිලෝම වශයෙන් මනෝහාසයට වැටෙන්නට පටන් ගන්නවා. අපේ බුද්ධජනන මහන්සේ මෙලෙසින් වදාගෙන අතකෝ භික්ඛුවේ විපස්සිත බෝධිසත්වස්ස ඒකද හෝති. මෙන්න මේ විදිහට විපස්සී බුදුරජාණන් වහන්සේට අදහසක් පහළ වුණා අදාවර්ධනකට වැඩිවෙන විට. කුමක්ද මේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන කොටසයි අපි මේ විස්තර කරන්න හදන්නේ. සිංහ කෝසතේ විඥානං හෝති ඉක්මන් පක්ෂය විඥානංති කුමක් ඇතිකලද මේ විඥානය පවතිනවද ඉක්මන් පක්ෂය විඥානං කුමක් පක්ෂය කොට කුමක් හේතු කොට මේ විඥානය හටගන්නවද පවතිනවද උපකතේ බුදුදානන් වහන්සේ වදාන ආතකෝ භික්ඛවේ පස්ස බෝධිසත්ව බෝධිසත්වස්ස නෝනිතෝ මනසකාරා අනුපන්නාය අධිසන්නයෝ රූපේකෝ පතේ විඥානං හෝති රූපපච්චය නාම නාම රූපේ කෝපත විඥානං හෝති නාම රූපපච්චය විඥානං මේ නාම රූප දෙක තියෙන නිසා විඥානය කියනවා නාම රූපපච්චය විඥාන නාම රූපපච්චය කොටම විඥානය පවතී අපේ දාසකල්පනේ එහෙම නෙමෙයි විඥානපච්චය නාම රූපං මෙතන ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත මේ විස්තර කරන්නේ. නාම රූපේ කොටසේ විඥානං හෝති නාම රූපච්ඡ විඥානං. නාම රූපය යම් තැනක පවතිනවා නම් ඒක කියන්නේ තියෙන විඥානය පවතිනවා මේ නාම රූප විඥානයට සත්‍ය වෙනවා. මේක මේ ඇයිද කර්මන්තවක තේරුම් ගන්නට අපහසු වෙන්නේ. මේ ආයත තේරුම් ගැනීමකට පහසු වෙන සංකල්ප මේ කියන ඉතා සරල අදහස පාරමිතාවට ප්‍රකාශ කරනවා කාටවත් තේරෙයි. ඊට පසු මේක වඩා තරමක් දුරට ගැඹුරින් යන අදහස ප්‍රකාශ කරනවා. ඊට පසුව මේකත් වඩා ගැඹුරින් ඒ අදහස අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා ගැඹුරු ප්‍රශ්න ආයතන එකේ. තාපත් වෙන අන්තිම කතා කරනවා නම් අපි ඉස්සල්ලාම කතා කරේ විඥාන පත්‍යා නාම රූපං විඥානය සහ නාම රූප පවතිනවා කියන එක. දැන් අපි කතා කරන්නේ නාම රූප පත්‍යා විඥාන නාම රූපේ නිසා විඥානය පවතිනවා කියන එක. මෙහිදී විශේෂයෙන්ම මේ අය මතක තබා ගන්න ඕන මෙතන අපි විඥානය කියලා කතා කරේ ප්‍රතිසංවි විඥානයේද අපි ඊට පසු ඒ ප්‍රතිසංවි විඥානය කියන වචනේ වෙනුවට භවංගිත කියලා ඒකට කතා කරනවා. එතකොට භවංග පිට වෙනම ධර්මයක්. මේක තේරුම් ගන්න ඕනේ. භවංග පිටට අමතරව අපේ මේ රූපස්කන්ධය සහ අපේ මේ චිත්ත සහ වේදනා සංඥා සංකාර ආදී නාමස්කන්ධය වෙනම ධර්ම. ඒ කියන්නේ භවංග පිට වෙන ධර්මයක්. අනේ භවංග පිටින් පිට කියන නාම රූප ධර්මයන් තවත් ධර්ම දෙකක්. මේක දෙකක් මිසක් එකක් නෙවෙයි. මේ දෙක වෙන වශයෙන්ම තේරුම් ගන්නට ඕන. දැන් අපි දේවාලයේදී කතා කළේ විඥාන පක්ෂානාම සංඥාන නිසා මේ නාම රූප ඇති වෙන ආකාරය. ප්‍රතිසම් විඥානයේ භවංග සිට ඇති වුණා. ඊට පස්ව ඒ අනුකෝ ඒ සානුකෝලව රූපස්කන්ධේ සහ නාමස්කන්ධේ වැඩ දිනුවම පවතිනවා. දැන් මෙයා කල්පනා කරන්නේ ඒ ආත්මයේ තිබුණ ඒ භාවලකට ගියාදී නැතුණා. ඒ ආත්මයේ තිබුණ ඒ ආත්මයේ තිබුණ නාම රූප දෙක ගියාදී නැතුණා. අදේ වාස්තේ නැහැ. අපි මේ ආත්මයේ දැන් නාම රූප දෙකක් තියෙන අපිට ඒ වගේම භාවනිකකවත් පවතිනවා. මේ භාවනිකකව පවතින්නේ ඊය ආත්මයේ කරලද කුසලයේ විශ්වාස ශක්තිය මත. දැන් කල්පනා කරන්න, මේ ආත්මය අපි ලැබුණා වගේ මේ බබාමරකට ක්‍රියාත්මක වීමට තියෙන කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය, පුණ්‍ය විපාක ශක්තිය සේවී ගියාට පසු මේ නාම රූප දෙක පවතිනවා. බබාමරකට පවතින තරම් හේතු බූතෝ අපේ කර්ම විපාක ශක්තිය සේවනාට පසුව මේ නාම රූප දෙකට පවතින්නට හැකියාවක් නැහැ. දිලගෙන වැටෙනවා මෙලෙස. එතකොට මෙතෙන් තේනවා මේ විඥානයේ නාම රූප දෙක ප්‍රවත්මට හේතු වෙනවායි කියන එක. දැන් කල්පනා කරන්නේ කොහොමද? දැන් අපේ කර්ම ශක්තිය තියෙනවා තව අවුරුදු 15ක් එක්ක පොදුවත් වීමට. ඒක අපි දැන් හිතමු. ඒ කර්ම ශක්තිය හේම පවතිද්දී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපි උපක්‍රමයකින් මරලා දෙන්න කපලාගේ වෙඩි තියලා කවර ආකාරයකින් අපි මරනවා. ඒ මරණ දානකොට අපේ තියෙන රූපස්කන්ධයක් නැති යනවා. අපේ තියෙන නාමස්කන්ධයක් නැති යනවා. මේ නාම රූප දෙක මෙතන නැහැ විදිහට නිරුද්ධ වුණාට පසුව අර බවනාංග සිතට පවතින්නට හැකියාවක් තිබෙනවා. ලෙසට පවතිනට හැකියාවක් නැහැ. මොකද නාම රූප දෙක නිරුද්ධ වී නිසා. මේ නිසා අර නාම රූප දෙක විඥානය නිසා පවතින විඥානය නාම රූප දෙක නිසා පවතින. මේක තවදුරටත් පැහැදිලි කිරීමට උපමාවක් කියන්න. අපි නෑ දෙකක් එකට දීප්ති කරලා ඒකක් වගේ පිටවල තියෙනවා කියලා හිතන්න. පළවෙනි දෑනේ සහ දෙවෙනි දෑනේ අනිවිදයන්ද පවතින්නේ දෙවිලෑන්නේ උපකාරය මත. දෙවිලෑන්ද පවතින්නේ පළවෙනිලෑන්නේ උපකාරය මත. එතකොට පළවෙනි නෑන්න දෙවෙනි නෑන්න කරලා තියෙන දෙවෙනි නෑන්න නිසා පවතිනවා එකාටකින් දෙවෙනි නෑන්න ප්‍රවැත්වීමට පළවෙනි නෑන්න උපකාර වෙනවා අනිකට. එලෙසින්ම දෙවෙනි නෑන්න පවතින්නේ පළවෙනි නෑන්නේ උපකාරයෙන්. ඒ වගේම සමන් අනිත්‍යක නිසා පවතින අතරන අනිත්‍යයේ පැවැත්මට අනිත්‍යක උපකාරය. ඒකම මේ කියනකොට. මේකට කියන්නේ අන්‍ය මන්‍ය පත්‍යය කියලා. අර්ථෝති පත්‍යය විස්තර කරනවා අන්‍ය මන්‍ය පත්‍යය කියන්නේ එකිනෙකට උපකාර වෙමින් පවතින දෙකක්. මේකෙන් විකලයයක් ගත්තොත් එහෙම අනිත්‍යය පඩාගෙන. පවතින හැකියාවක්. මෙන්න මේ ආකාරයෙන් අපේ නාම රූප දෙක පවතින විඥානය නිසා. ඒ කියන්නේ විඥානය පැවතීමට නාම රූප දෙක ආධාර වෙනවා. නාම රූප දෙක පැවතීමට විඥානය උපකාර වෙනවා. මෙසේ අන්‍යෝන්‍ය වශයෙන් මෙකමකාගේ ආධාරය සහ අනුබලය ලැබීම මේ විඥානය සහ මේ නාම රූප දෙක පවතිනවා ඒ නිසා අපිට කියන්නට පුළුවන් විඥාන පත්‍ය නාම රූපං කියන්නට පුළුවන් නාම රූප පත්‍ය විඥානං කියන්නට පුළුවන් මේ පැත්තේ ඉතාම සුළු කාරණාවක් තේරෙන්නට ඕන හැම දෙයකටම ඒක නම් කියන ඉතාම සරල අදහස ඒක වඩා ටිකක් ගැඹුරින් මේක අපි කල්පනා කළොත් දැන් භාණ්ඩිත සහ නාම රූප දෙක දෙකක් වශයෙන් විකසන මේ ධර්ම දේශනා අවස්ථාන මනසෙන් පිටා ගන්න ඕන. එකක් වශයෙන් ගන්න තේපා එකක් නෙවෙයි. මේ ආත්මය තුන භාණ්ඩිත නැති වුණා. මේ ආත්මය තුන නාම රූප දෙක නැති වුණා. දැන් මේ ආත්මය අපට මේ මේ ජීවිතේ භාණ්ඩිතක් හා නාම රූප දෙකක් ඇති වුණා. කුමක් නිසාද ඇති වුණේ? ඒ ආත්මයෙන් අප කරන ලද කුසලාසකද කර්ම ශක්තිය නිසා. ඒකට කර්ම භව කියන දුක්පත්පතල ඒ කර්ම භව ශක්තිය තියෙන නිසා මේ ආත්මේ මේ නාම රූපයක් මේ භවවලිට දිගටම දිගටම පවතිනවා. ඒ කර්ම කියන්නේ මොනවද? කුසලාසක කර්ම කියන්නේ මොනවද? කුසල අකුසල කර්ම කියලා අපි අදහස් කරන්නේ එක්කෝ කායික ක්‍රියාවක් එක්කෝ වාචික ක්‍රියාවක් නැත්නම් මානසික ක්‍රියාවක්. මේ කායික වාචික ක්‍රියා මානසික ක්‍රියා තමයි කුසල හෝ අකුසල වන්නේ. සාර්ථක වූ කෙනෙකුට. එතකොට මේ මානසික ක්‍රියා කෙරෙන්න නාමස්කන්ධය ප්‍රයත්න. කායික ක්‍රියා සිදු වෙනකොට මොනවද ඇතිවන්නේ? ඒ නාමස්කන්ධයට අනුකූලව රූප කොටස් ඇති වෙනවා නැති වෙනවා. මේ දන්නාට අපි දන්නේ ඉගෙන ගන්නා චිත්තදේ රූප කියලා කොටසක් තියෙනවා. සිතෙන් පහළ වෙන රූප කොටස්. අපේ කුසල කර්ම සිදු කරන කොටස් මේ රූපස්කන්ධය පහළ වෙනවා. ඒ වගේම කුසල රකසා සිදු කරනකොට නාමස්කන්ධයක් පහළ වෙනවා. කුසල රකසා සිදු කරනවා කියන වෙලාවේ සිදුවන්නේ සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නාම රූප දෙකක් ඇති නැති වෙනවා. ඒක තේරෙනවා. එතකොට මේ ආත්මයේ තිබෙන නාම රූප දෙක නිසා අපි එකට එතන භව සංස්කාර නැත්නම් කුසල සංස්කාර අකුසල සංස්කාර ඒ වගේ කර්ම භාවයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන්. කවර වචනයක් කොට යොදාගත්තත් එන්නේ ඇත්තේ අන්තිමට නෙවෙයි. නාම සහ රූප දෙකේ පැවැත්මයි. ඇතිවීම සහ නැතිවීම. දැන් මේ ආත්මේ නාම රූප දෙක එතනට කර්ම වශයෙන් ඇති වෙලා නැති වෙලා දේවල් කියන මේ ජීවිතේ ප්‍රතිකාරයක් කරනවා. මේ ජීවිතේ කුසල අකුසල කර්ම රැස් කරනකොට ඒක දැක ගන්නවා. මේ ජීවිතයේ තුළ නාම රූප ඇති නැති වෙනවා. තේරෙනවද? එතකොට ඒ නාම රූප ගිය ආත්මයේ තිබුණු නාම රූප නිසා මේ ආත්මයේදී භවංගිතක් ඊසානුකූලව වෙනස් රූප සංගත නාම රූප දෙකක් පහළ වෙන පහළ වෙන ගියා. යනවා. දැන් මේ ආත්මයේ තියෙන නාමස්කන්ධයක් රූපස්කන්ධයක් නාම රූප දෙක නිසා ඊළඟ භවයේදී නැවත ප්‍රතිසංයයක් ගෙනෙනවා. ඒ නම් කියන කතාව. කලින් නාම රූපේ නිසා මේ විඥානය පහළ වුණා. ඒ විඥානය නිසා නැවත නාම රූප ඇති වෙන්නේ හේතුවෙන් පවතිනවා. මේ දැන් පවතින නාම රූප දෙක නිසා අනාගතයේ නැවත ප්‍රතිසංදි ගණතර විපාකයක් වෙන දෙන්නේ භාවනාවක් ඇති වෙනවා ප්‍රතිසංදි සිතක් ඇති වෙනවා. ඒක මාර්ගය. එතකොට අර කලින් තිබ්බ නාම රූප නිසා මෙතන විඥානය ආවා මේ විඥානය නිසා නැවත නාම රූප ආවා මේ දැන් පවතින නාම රූප නිසා නැවත විඥානය තියෙනවා මේකේ කෙලවරක් නැහැ නිවන් දක්වා සත්‍යයෙන් කියන්නේ මේකේ පැහැදිලිවම අවබෝධ වන්නේ කුමක්ද විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන කතාව තේරෙනවා දැන් මේකත් කොහොමද අවශ්‍යකම් ගැඹුරින් අපි මේක කල්පනා කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් මෙතන විස්තර වෙන මේ පටිච්චසමුප්පාදය පිළිබඳ විස්තරයක් පටිච්චසමුප්පාදයේ විස්තර කරනකොට බොහෝ අය විස්තර කරන්නේ බොහෝ පොත්පත්වල දැක්වෙන්නේ ආත්ම තුනකට භව තුනකට සම්බන්ධ කරලා. ඒර ආත්ම තුන කුසල කුසල කන්නක් තියෙන නිසා මෙලොව ඉපදුනා මෙලොව කුසල කුසල කන්නක් තියෙන නිසා ඊළඟ ආත්මයක් උපදිනවා. එතකොට පෙර ආත්මය මේ දැන් තියෙන භවයයි පසු භවයයි කියන භව තුනක් කරනලයි පටිච්චසමුප්පාදේ සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. මේ දැන් කරන ලබන විස්තරය මේක තේරුම් ගැනීමට මේක එක භවයකට සම්බන්ධ කරන්නේ. කියන්නේ වර්තමාන භවයට පමණක් පටිච්චසමුප්පාදයේ සම්බන්ධීකරණය කරන්නට සිදු වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි නාම රූප පත්‍ය විඥාන. එදා බෝධිසත්ව උපත්ති බෝධිසත්ව මනසින් සිටුවායක සූත්‍රයේ සඳහන් වෙන මහාපදාන සූත්‍රය. සමාපේසාද මේ ජාති දුක ජරා දුක ඇතිවන්නේ කුමන නිසාද රෝග දුක යාදුක් ඇතිවන්නේ මරණ දුක් ඇතිවන්නේ අනන්ත ප්‍රමාණ දුක් උපදිනවා. එතකොට කියන්නේ මොකද්ද? ජාතිය නිසා මේ ඔක්කොම දුක් ඇතිවෙනවා. ජාතිය කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි විඥානයේ බවාංග සිත. දැන් මේ ධාතියේ තුනේ කුමක් නිසාද කියලා බෝධිසත්වෝ දැන් කල්පනා කරනවා. ධාතිය ඇතුළේ හේතුව වශයෙන් උන්වහන්සේට පේනවා ආරම්භ උපාදාන පත්‍යා භවෝ ධාතිය තුනේ කන්න නිසා කන්න භව. අර්මයි ස්ලන්තෝ කියන්නේ. කර්ම කුසලාවතර කර්ම ශක්තිය තිබුණ නිසා මේ ධාතිය ඇති වුණා. මේ ආත්මයේ කුසලාවතර කර්ම රැස්කලේ යම්සේද එලෙසින්ම මේ ආත්මයේ කුසලාවතර කර්ම රැස්කල නිසා අපි ගිය ආත්මයේ අමතක කරලා මේ ආත්මයේම අපි මේ ධර්ම දේශනාව දැන් යොමු කරන්න ඕන. තේරුණාද කියන එක? හ්ම්? තේරුණාද? එතකොට මේ ජීවිතේ අපි දැන් කුසල කුසල කර්ම රැස් කරනවා කුමක් නිසාද කුසල කුසල කර්ම රැස් කරන්නේ කර්ම බව සම්පාදනය කරන්නේ උපාදානය නිසා කර්ම බව රැස් කරනවා කියලා දැන් ඉපස්සේ බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වෙනවා අපි අල්ලාගෙන සිටිනවා භවයේ අල්ලාගෙන සිටිනවා භවයෙන් භවයට යෑමට අපේක්ෂා කරනවා ඒක නිසා සුගත භවවල ඉදීමට නොයෙක් ආකාර සිතක් මහා භවනා කරනවා පොත්පත් කියවන මේ ආදී කුසලකට කන්න වැස් කරනවා භවය උපාදාන කරගෙන සිටින නිසා. තවත් කෙනෙක් කාම වස්තුවම උපාදාන කරගන්නවා. ඒ කාම වස්තුන් උපාදාන කරගත් නිසා ඒ කාම වස්තුන් ලබා ගැනීමට ආරක්ෂා කර ගැනීමට තියෙන වීම නොයෙක් ආකාරයෙන් කුසලාකතල පරම වැස් කරනවා. තව කෙනෙක් ආත්මයක් පාදාන කර ගන්නවා මම මගේ ආත්මය කියලා ආත්මය පෝෂණය කරන්නට සතුට කරන්නට පවත්වාගෙන යන්නට නිස්සාකාර සංගත ගන්නවා. මේ උපාදානය නිසා මේ ආකාරයෙන් කම රැස් වෙනවා මේ ජීවිතයේ අත්හත්ම වූ සෑම කෙනෙක් තුළම මේ උපාදාන ශක්තියෙන් මේ ආකාරයෙන් කර්ම කුසල අකුසල කර්ම රැස් වෙනවා. ඔහුගේ ආත්මයක් ඒකට අවශ්‍ය නැහැ. උපාදාන පවතින්නේ කියලා දැන් බෝධිසත්වය සිතන කොට තේන්නේ මොකද්ද? ඈ? සංහාව නිසා උපාදාන තියෙනවා කියන්නේ. සංහ ආශාවක් නැත්නම් අපිට අල්ලා ගැනීමක් නෑ. භවයේ කැදී සිටීමේ ආශාව තියෙන නිසායි භවය යන්නේ. කාමවත්ෝසේ ආශාව තියෙන නිසායි කාමවත්ෝම උපාදාන කරන්නේ. ආත්මයේ ආශාවක් තියෙන නිසායි ආත්මය උපාදාන කරන්නේ. මේ ආශාව පවතින්නේ කුමක් නිසාද කියලා බොහෝසත්ය බලනකොට දැන් තේනවා වේදනාව නිදින්නට ඇති කැමැත්ත නිසායි මේ ආශාව පවතින්නේ. භවයෙන් ගඳා සිට මේ ආශාව වේදනාව නිදින්නේ විලා වේදනාවගේ වේදනාවේ කුක්තිය ලැබීමේ අපේක්ෂාව තියෙනවා. ඒ අපේක්ෂාව තියෙනකොට භවයේ බැඳී සිටීමේ දුක තේරෙන්නේ නැහැ. වගේ බැඳී සිටින ආදීනවයේ තියෙන්නේ නැහැ, ධානපත්‍රයේ තියෙන්නේ නැහැ, මොහොතින් නැති වෙන නිසා. එදෙසින්මයි කාම වස්තුන්, එදෙසින්මයි ආත්මාදී උපාදානය. දේශනාව නිදීමේ තියෙන වේදනාවෙන් ලැබෙන සුඛය ලබා ගැනීමේ අපේක්ෂාව තිබෙන නිසා අපි ආශා කරනවා. වේදනාවක් වෙනකින් නැත්නම් අපි කිසිවකටවත් අප ආශා කරන්නේ නැහැ. වේදනාව ඇති වෙන හේතුව වශයෙන් බලන බෝසත්ත්වය දැන් ආකර්ෂක හැමිලා. අපේ ජීවිතයේ දැන් වේදනාව නිසා එකට ඇති වෙන හේතුව. එතෙන්දි තේනවා ඇහැතුලින් වේදනාවක් නිවීමට නම් ඇහැට රූපයක් පේන්න ඕනේ ඒක පිළිබඳ සිතක් ඇතිවන්න ඕන. එතකොටයි ඇහැතුලින් රූපයක් පෙනීම අපට වේදනාවක් ඇතිවන්නේ සතු හෝ දුක් හෝ නැදහස් හෝ වේදනාවක්. කනක් තියෙන්න ඕනේ, ශබ්දයකුත් තියෙන්න ඕනේ, ඒක ගැටෙන නිසා සිතකොත් පහළ වෙන්න ඕනේ කන්නේ ඇසීම තුළින් නම් කිසි වේදනාවක් අපි විඳීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි අනිකුත් ඉන්ද්‍රියන් නාසයට, දිවට, ශරීරයට, මනසට. මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ බෝධිසත්වයන් අවබෝධ වුණම පස්සේනක වේදනාව ඇති වෙනවා. මේ පස්සේ ඇති වෙන්නේ කොහොමද? පස්සේ ඇති වෙන්නේ නම් දැන් මේ ජීවිතයේ මේක ක්‍රියාත්මක වෙන ආකාරය බලන ආත්ම තුනකට මේ මේ ජීවිතේ සම්බන්ධීකරණය කරනවා. පස්සේ ඇතිවීමට නම් ඇත්ත වශයෙන්ම මේ ආත්ම කියන තෝරන ඉන්ද්‍රිය ධර්ම කියන තෝරන. උත්පත්තියම බිහිවෙනකොට කොච්චර සද්ද වුණත් ඒ කාලවල සද්ද වෙන්නේ ඒ කාලවල විඥාන පහළවන්නේ සද්දේ අරමුණු කරගෙන දුක්ඛය ලබන්නේ නැහැ. උත්පත්තියෙන් මන්දමින් හිටනම් මොහොත රූපයක් දැකලා ඒකෙන් වේදනාවක් දැනෙන්නට බෑ. සුඛයක්වත් දුක්ඛයක් මොකද ඇත්තට තියෙන්නේ. ප්‍රධාන වෙන කරුණ ඒක නිසා මේ ආය. සලායතන පත්‍ය අපස්සෝ කියන එක නිසා වදානවා. මොනවා සලායතන කියන්නේ? ඈ? ඔබ සලායතන ගැන විස්තර කරනකොට ඒකේ තියෙන ගැඹුරු වර්තාවලිය විදහා දක්වන දේශනේ පවත්වනවා. දැනට තේරුම් ගැනීම පහසු සඳහා අපි කියන සලායතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන. දැන් ටිකක් ගැඹුරින් අහන්න. ඇස කියන්නේ රූපයක්ද නාමයක්ද? හ්ම්? රූපයක්. කන කියන්නේ නාසය කියන්නේ දිව කියන්නේ ශරීරය කියන්නේ රූපයක්. මනස කියන්නේ නාමයක්. ඒකෝර සලආයතන කියන තැන කතා කරන්නේ නාම රූප දෙකනේ. ඒක හොඳට පැහැදිලි. ඒ සලආයතන ඇති වෙන හේතුව වශයෙන් බුදු බෝධිසත්ව ආපෝ ගන්නවා. මොකක් නිසාද මේ සලආයතන ඇතිවන්නේ? නාම රූප පත්‍ය සලආයතන. මේ මොකක්ද මේ කියන්නේ? සලආයතන කියන්නේ නාම රූප නම්. ඈ දැන් ඒගොල්ලන් සලආයතන කියන්නේ නාම රූප නම් නාම රූපච්ඡා සලආයතන කියලා කතා කරනකොට නාම රූපච්ඡා නාම රූපම කියන එක නෙමෙයි කියන්නේ. එහෙම. නාම රූප නිසාම නාම රූප ඇති වෙනවා. ඒක හරියටම හරි. බොරුනේ. නාම රූප නිසා නාම රූප ඇති වෙනවා. ඒ ඇති වෙන නාම රූප නිසා අනාගතයේ නැවත නැවත නාම රූප ඇති වෙනවා. මෙසේ නාම රූප ඇති වෙන්නේ නැති වී යාමම තමයි භවයේ හැදීම කියන සංස්කාර දුකන් බව කියන්නේ. දැන් අපි පටන් ගත්තේ මේ දුක ඇති වෙන හේතුව වශයෙන් ප්‍රතිසන්ද විඥානය නිසා කියලා. එහෙනම් දැන් මේ නාම රූප දුක ඇති වෙන හේතුව කොහොමද? විඥාන පත්‍ය නාම රූප. විඥාන නිසායි මේ නාම රූප දුක ඇති වෙන්නේ. දැන් කැරකිලා ආවේ පරාමත්තනේ කොතනද? පටන්ගත්තු තැනකම නැවත පාවන්නේ අකරකල ආවේ. පස්පරවස්තන යොමු ඒක නිසා බුද්ධ ධර්මයේ දේශනා කරනවා අතකෝ වික්ෂරේ විපස්සිත බෝධිසත්වස්ස ඒකට හොති විපස්සී අතකෝ වික්ෂරේ විපස්සිත බෝධිසත්වස්ස ඒකට හොති විපස්සී බුදුරජාණන් වහන්සේට මෙලෙස කියනවා අච්චුදානන්දකෝ ඉදම් විඥානං නාම රූප පක්ෂානා කරං ගච්ඡති. අනේ මේ විඥානේ කරාමයක ආපත පෙරකලා යනවානේ. නාම රූප පක්ෂානා කරං ගච්ඡති නාම රූප පක්ෂේ ඉක්මවා යනවා. මේ මොනවාද මේ කියන්නේ? මේ ගැඹුරු දහම් මේවා. නාම රූපයේ විඥානයේ නිසා පවතින විඥානයේ නාම රූප පවතිනා කියන කතාවෙන් මේ යථා කරන්නේ. එතකොට අපි මේ පටිච්චසමුප්පාද චක්‍රයකට එක භවයකට සීමා කරන කතා කරනකොට අර අසංගත දැනටම නැවත සැරකෙන ආපතේ මඟුලිය අපි ඉස්සර කළා. මේ බව වැටෙන කොටයි එදා විපස්සී බෝසත්යන් වහන්සේට බෝසත්යන්ට කල්පනා වුණේ අසුදාන්තිකෝ දන් විඥානං නාම රූපච්ඡය නාමරං ගච්ඡති කිය. මේ විඥානයේ නාම රූප දුක විඥානයෙන්ම එනවා. විඥානයේ නාම රූපයෙන් එනවා. ඒක කරකින එතනම. මේ ඉක්මවා යන්නේ. ඒක නිසා මහන්සේ හිතනවා උත්සාහකා ජායේතවා ජීවිතවා ඡායේතවා උපජ්ජේතවා යතිකා නාම රූපච්ඡ විඥාන විඥාන පච්ඡ නාම රූප සංකේතිකේ ලෝකේ ජායේතවා උපදිනා ජීවේතවා විරාපත්තනාන දරා ජීවන වෙනවා ඡායේතවා සුත වෙනවා උපජ්ජේතවා නැවත උපදිනා මොනවද? අදිටන් නාම රූප පච්චා විඥාන විඥාන පච්චා නාම රූප. නාම රූප දෙක නිසා විඥානයේ පැවැත්මක් විඥානය නිසා නාම රූප දෙක පැවැත්මක් හැර අනුන් සිටිනවා. ඒ මාදේ කතාව. එතකොට උන්වහන්සේ කල්පන උන්වහන්සේට තේමා මේ දුක් කොට ඇතිවන හේතුව ඒ මේකත් තේවලත් දුක්ඛ සංගත සම්පූර්ණ හෝති නිදුක්ඛ සමුදය සමුදයකෝ වික්කවේ විපස්සිත බෝධිසත්වස්ස උබ්බේ අනන්තකේ සම්මියේ සක්ඛන්නද පාදේ නානන්ද පාදේ පඤ්ඤාවද පාදේ විද්‍යාවද පාදේ ආලෝකෝ පාදේ මේක සංදේය මේක සංදේය කියලා මහණෙනි විපස්සී බෝසත්ඥාන මහත්මයට එරෙම සෝවිනෝමි ධර්මයන්කේ ඇස පහළ වුණා නැත් පහළ වුණා ආලෝකයේ පහළ වුණා ප්‍රඥාව ඉපදුණා එතන කතා කරන දුක්ඛ සමුදය සත්‍යය. ඒක නම් කොහොමද? එතකොට මේකේ අනිත් පැත්ත විස්තර කරනකොට මේ ඇයිද ටිකක් මේක තවත් අවබෝධ වෙන්නේ. නාම රූප දෙක නිසා විඥානය පවතිනවා නම් විඥානය නිසා නාම රූප දෙක පවතිනවා නම් විඥානය නැති වෙනකොට නාම රූප නැති වෙනට ඕනේ නාම රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා අතකෝ වික්‍රේ විපස්සක බෝධිසත්වස්ස ඒකදෝති කින්නකෝ සති නාම රූපං හෝති කිම් පච්චා නාම රූපං ති උන්වහන්සේට කල්පනා වෙනවා කුමක් ඇතිකල මේ නාම රූප දෙක පවතිනවද? කුමක් ශක්තිය කොට මේ නාම රූප දෙක පවතිනවද? එතකොට අතකෝ උපස්සිත බෝධිසත්වක යෝනිසෝ මනසපාදා අවසන්නාය අභිසමියෝ විඥානයේ කෝ සති නාම රූපං හෝති විඥානපච්ච නාම රූපං මහන්සේ යෝනිසෝ මනසකාරයෙන් පච්චාන් යුතුව බලනකොට අභිසමය වුණා සත්‍යත්වය අවබෝධ වුණා මොනවද මේ විඥානයේ එක නාම රූප පවතිනවා විඥානයේ පත්‍ය කොට නාම රූප ඇති වෙනවා කියන්නේ ඒක මත කණිතලේ විඥාන පත්‍ය නාම රූපම දැන් බෝධිසත්ව හිතනවා අපතෝ වික්ඛු විවස්ස බෝධිසත්වස්ස ඒක දරෝසි මෙලෙස හිතනවා හ්ම් ඉන්නකෝ අතතින් විඥානං නසෝති චිත්ත නිරෝධා විඥානං නිරුද්ධති කුමක් නැතිකල මේ විඥානය නැතිනවද කුමක් නැති කුමක් නිවි කියලා නිරුද්ධ වූාට පසු විඥානය නිරුද්ධ වෙනවා තේරෙනවද කල්පනාන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ අපට කිච්චේ විපස්සක බෝසත්ත්වයට දෝෂේ නාම රූපේකෝ අතති විඥානං නහෝති නාම රූප නිරෝධා විඥාන නිරෝධ නාම රූප දෙක නැත්නම් විඥානයකුත් නැතය නාම රූප නිරුද්ධ වීමෙන් විඥානයක් නිරුද්ධ වෙනවායි අතපෝ වික්ඛේ විපස්සිත බෝධිසත්වත්වයේ සතෝ කියන්නේ එහිලාගේ උපස්සේ උතුරේ බෝධිසත්වයන් වහන්සේට මෙලෙස හිතෙනවා අධිකතෝ කෝමයායන් මග්ගෝ සම්බෝධාය යදිදං නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ අධිකතෝ කෝමයායන් මග්ගෝ සම්බෝධාය සම්බුද්ධත්වයේ ලැබීම සඳහා මාර්ගයම මාධිකමණය කළා මොකද්ද විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නැති වීම විඥානය නැති වෙනවා විඥානය නැති වීම නාම රූප නැති වෙනවා මේකයි සම්බුද්ධත්වයේ සඳහා තියෙන මාර්ගය කියලා අවබෝධයක් ඇති වෙනවා නිරෝධෝ නිරෝධෝසකෝ වික්ඛවේ විපස්සිත බෝධිසත්වස්ස කුක්ඛී අනලස්ස හේතු ධම්මේසු චක්ඛුනද පාදේ ඥානනද පාදේ සංඥාවද පාදේ විද්‍යාවද එකයි නිරෝධය නිරෝධය කියලා මනමේ විපස්සී බුදුරජාණන් වහන්සේට කලින් නැතිව නිරෝධී කුතුමසහගත ධර්මයේ කෙරේ අත්ත පහළ වුණා නැත් පහළ වුණා ප්‍රඥාව ආලෝකයේ පහළ වුණා මෙතන කතා කරන්නේ නිරෝධ ශක්තිය පිළිබඳව. ධර්මද්වේත අවබෝධ වීමට මේ නිරෝධ ශක්තිය පිළිබඳ ඡායාමාත්‍යක් අවබෝධ වීමට මෙහෙම හිතන්න දැන් බලන්න. මේ ආත්මයේ තිබුණු භවාංග සිතයි නාම රූප දෙකයි ඔක්කොම යොදුනා. ඒ යොදුනාට පසුව මේ ජීවිතේ නැවත මේ නාමස්කන්ධ රූපස්කන්ධ පහළ වුණේ නැත්නම් අපේ දුක එදා කෙලවරවන්නට තිබුණා. ඒක වෙනස් කරක් නෑ. දැන් මේ පවතනා වූ මේ නාමස්කන්ධය රූපස්කන්ධය භවාංග සිත මත පවතිනවා. ප්‍රතිපන්න විඥාන කුසල විපාක සත්‍ය මත. මේ කුසල විපාක සත්‍ය ක්‍රමයේ තේරෙන්නේ දෙවි විඥාන. කුසල විපාක සත්‍ය අපේ සම්පූර්ණයෙන් නැතුණාට පස්සේ කන්නක් තේරෙනවා නැත්නම් ආයතය සම්බන්ධව උද්‍යප්තිය කියලාම මරණ ගැන කතා කරනවා. අපි මේ කන්නේ තේරෙනවා ප්‍රශ්න විඥානක කන්නේ තේරෙනවා මෙලාවේදී. අපි මැරෙනවා. මැරුණාට පස්සේ මේ නාමස්කන්ධය සෝපස්කන්ධය ඉවර වෙනවා. නැවත නැවත වරක් පුනත් භවයක් දෙන දුන්නේ නැත්නම් ජාතියක් දෙන දුන්නේ නැත්නම් මේ දුක් කන්දරාව මේ දුක්ද මොනවාද නිවියන එහෙමනම් දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ නාම රූප නිරෝධය දුක් නිරෝධ සත්‍යය නිරෝධෝ නිරෝධෝසුකෝ වික්ඛවේ පස්සස බෝධිසත්ත්ව බුද්ධේ අනුස්සතේ ධම්මේසු චක්ඛුන් නදපාමති ඒකසා. ඊළඟනම් මේ නිරෝධය සංස්කාර කිරීම සඳහා අපි පිළිපැදියක මාර්ගයක් තියෙනවා. දැන් මෙතනදී තේරෙන්න ඕනේ මේ අයත මේ පටිච්චසමුප්පාද ධර්මයේ මුලින් මත කරලා දෙන්නේ අනිත්‍යයක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මයක් කියලා. ඒක පැහැදිලිව අවබෝධ කරගන්න. නිකන් මේ විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ච සලආතන සලආතන පත්‍ය පාපෝ පාප නිරෝධා වේදනා නිරෝධෝ කියන කියන්නේ පුළුවන්කම නෙවෙයි. ඒකේ මතම චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් මතතුනේ මත ගැනීමයි අපතලයේ. මේ අද මතකදී ජීවාදී අපි ප්‍රකාශ කළා. විඥානීය දුක්ඛ සත්‍ය වශයෙන් දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් ඒ විඥානයේ නිරුත් වෙන ආකාරයේ දුක්ඛ නිරෝධ සත්‍ය වශයෙන් ඒ විඥානය අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැකීමත් දුක්ඛ සත්‍ය වශයෙන් සමුදය සත්‍ය වශයෙන් දැකීමත් ඒ ප්‍රඥාවක් මාර්ග සත්‍ය වශයෙන් ප්‍රතිස්ථාප මේ ආයත මතකයේ දැන් මෙතන තේකමයි මේ සිදුවන්නේ විපස්සී බෝධිසත්වයන් නෙවෙයි කවරෙක් හෝ නිර්වාණ ධාතු අවබෝධ කරනවා නම් ওই ධර්මයේ ඒ ආකාරයෙන් අවබෝධ වෙනවා සමතමාගේ ප්‍රඥාවේ මට්ටමට අනුකූලව එතකොට දැන් නැවත අපේ පුනර්භවයක් ගෙනදෙන ගෙනදෙන්නේ නැත්නම් අපට අපගේ මරණයෙන් පසු මේ දුක සම්පූර්ණයෙන්ම නැති වී යනවා. පවතින්නේ මොකද්ද ලෝක ධර්මය? දුකක් තිබෙනවා දුක් නිරෝධයක් තියෙනවා. ඔය දෙකයි. මේ දුක් වල දැන් දැන්නේ දැන්නේ පවතිනවා. සම්පූර්ණයෙන් පස්සේ නැති වූ නිවි ගියාට පස්සේ දුක නිරුද්ධ වෙනවා. ඒක නිසා අපි කියන දුක්ඛ නිරෝධ සත්‍යය. දුක නැති වෙනකම දුක නිරුද්ධ වීම දුක්ඛ නිරෝධ සත්‍යයයි. තේරෙනවද? නැවත නූපදින්නට නම් අපි මොකද කළ යුත්තේ? උපදින හේතු නැති කරන්නට ඕනේ. ඒකයි මාර්ග සත්‍යය. තේරෙනවද? උපදින හේතු වශයෙන් අපි දැක්ක කුමක්ද? කර්ම බව කුසල අකුසල කර්ම රැස් කිරීම. ඒක තිබෙන තාක්කල් උපදිනවා ඒ උපදීම තිබෙන තාක්කල් අපි දුකේ ඉඳෙනවා. එමෙනිසා මාර්ග සත්‍ය වශයෙන් අපි දකින්නට ඕනේ මේ කුසල අකුසල කර්ම උපදීමේ ශක්තිය සම්පූර්ණයෙන් ප්‍රහීන කිරීමයි කළ යුතුයි. මේ සඳහා අපි පිළිපැදිය යුතු කෙසේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ වදාළන ආතකෝ වික්‍රේ විපස්සී බෝසත්ත්වෝ අපරිම කඩේන ඊට පස්සේ මහණෙනි මේ අවබෝධය ලැබුවාට පස්සෙ ඒ කියන්නේ මේ සමුදය සමුදය නිරෝධෝ නිරෝධෝ ආදී වශයෙන් මේ පරිසම්පාද ධර්මයේ තුලින් සතරහරි සත්‍ය මතු මතුමින් අවබෝධ වූාට පසුව අපරිම කඩේන මා විපස්සී බෝසත්ත්වෝ විපස්සී බෝසත්ත්වයන් වහන්සේ අනිත්‍යපාදානස්කන්ධේතු උද්‍යප්ඥානපස්සී විහෙරති ඉති රූපං පිටිනෝපස්ස සංදේව පිටෝපස්ස සංගමෝ ඉති වේදනායක වේදනා සංදේව වේදනා අස්ංගමෝ ඉති සංඥායක සංඥා සංදේව සංඥා අස්ංගමෝ ඉති සංඛාරායක සංඛාරාණ සංදේව සංඛාරාණ අස්ංගමෝ ඉති විඥානං විඥානස්ස සංදේව විඥානස්ස සංගමෝ මේ අවබෝධය ලැබුවාට පස්ව නිරෝධයේ සංකේ පිළිබඳව විපස්සී බෝධිසත්වයන් මහසේ පංචස්පාදාන සංකේතෝ විද්‍යාඥානපත්ති මහසි මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල ආවාසේ කළා වැඩ විසුවා පස්සදික්කයේ පංචස්පාදාන සංකේතෝ විද්‍යාඥානපත්තිනෝ විහෙරතෝ නැතිවක්කේව අනුපාදාය ආසනේහි චිත්තං විමුක්ති එසේ ඒ බෝසත්ඥාන මහන්සිය පංචසපාදාන ස්කන්ධයේ දෙන ඇතිවීම නැතිවීම බල බලා සිටින විට නැතිවස්සේව බොහෝ කල්යන්නට මත්යෙන් ඉතා සූ කලකින්මයි සිතාසුන වේලාවකින්ම අනුපාදාය සියලුම උපාදානයන් අතහැරලා ආශ්‍රේතින් කුස්සන් විමුක්තිය සියලුම ආශ්‍රයන් තේකරලා සිටින පහත් භාවයට පත් කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න ඒකමනම් අපි කලින්සේ කුමක්ද? මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ පහත් භාවය ලැබීමක්. අපේ බලාපොරොත්තු නිර්මාණය අපේක්ෂා කිරීමට නම් ධාතිය පිළිගෙන සීතුව සම්පූර්ණයෙන් මුලින්මතා දෙලෙකට නම් අපවිතම පිළියුත්තේ අනිතිවක් නෙවෙයි. පංචසපාදානස්කන්ධයේ උද්‍යප්ඥාන පස්සී පංචසපාදානස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම දෙක දෙක බලමින් සිටින්නට ඕන. ඒ සියලු පාඩේ විස්තර කරන්න කොටය දෙකක් පිටියන මොකද මේ රූපේ මේ රූප සමුදේ මේ රූප අස්තංගමේ නැතිවීම මේ වේදනා අනිවාර්ය සංඥා සංකාර විඥාන කියන ඒවාට සම්පේසහ ඇතිවීම නිසා නැතිවීම විස්තර කරන්න. ඒකට දැන් අවකාශ නැහැ. ඒ නිසා මේ තුන්වත් ප්‍රතිඋත්තේ මොකද මේ වර්තමාන පංචස්කන්ධ ලෝකයේ මේ වර්තමානක වශයෙන්ම ඇතිවීම නැතිවීම සිදුවන විකම ඒ පංචස්කන්ධයේ සිදුවන ඇතිවීම නැතිවීම දෙක බල බලා සිටීමයි කළ යුත්තේ. තමක් සඳහාද නිර්වාණ ධර්ම අවබෝධ කර ගැනීම සඳහා පරමාර්ථ වශයෙන් ඒ කාන්තෙන්ම නිර්වාණ ධාතුව දිස්සිනවා. මේ දිස්සන නිර්වාණ ධාතුව දෙකට මේ විච්ඡ දසවා වගේ ඒකාන්ත ඒකායන මාර්ගයක් අපට බදාරලා පෙන්වලා දී තිබෙනවා. මේ මාර්ගයේ උදා ගමන් කරලා අනන්ත ප්‍රමාද සත්‍යයන් නිර්වාණය සාක්ෂාත් කළා අදත් සංකේත කෙනෙක් මේ විදිහට ගමන් කළා නම් පසුවටත් සංකේත කෙනෙක් ගමන් කරන ලබනවා නම් ඒ අයට ඒකාන්තයෙන්ම මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි ඒ නිසා මේ දේශනේ මෙතෙන් අපි මෙහෙම කරන්න මේ අයට නැතිවත්තිය අරබ අර සූත්‍රයේ කියන පරිදි වැඩි කලනකොත්ම මේකේ ඔබා පංචස්කන්ධයේ යථාර්ථය අවබෝධ කරගෙන අමා මහ නිවනේ සැනසීමට දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් මම අහන්න.